චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායං ච අඤ්ඤමඤ්ඤං පස්සිතුං උභෝපි තේ අස්සු සමසද්ධා සමශීලා සමචාගා සමපඤ්ඤාති තී පින්වත්නි අද ධර්ම දේශනාවට අප තේමා කරගන්නේ යහපත් ගෘහ ජීවිතයක් යන්නයි. මේ යහපත් ගෘහ ජීවිතයක් ගැන කතා කරනකොට අපි බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ පසුබිම ගැන පොඩ්ඩක් කල්පනාකාරී විය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව බුද්ධ ශාසනයෙහි ඉගැන්වීම් වලට අනුව ගෘහ ජීවිතයක් විශේෂයෙන්ම ස්වාමි භාර්යා දෙපළගේ ඒ සම්බන්ධතාවය මේ ආත්ම භාවයෙන් අවසන් වන එකක් නෙමෙයි. සංසාරේ නිවන් දක්නාට එකට යන්නටයි අපේ යහපත් ස්වාමි භාර්යාවන් ප්‍රාර්ථනා කරන්නේ. අපේ ධර්මයේ දැක්වෙනවා ඊටාම වාසනාවන්ත යුවලක් හැටියට නකුල මාතා නකුල පිතා දෙන්න. බුදුරජාණන් වහන්සේ විවේක තියෙන අවස්ථාවවලදී හිතවත් ගායකයන්ට අනුග්‍රහ පිණිස ඒ ඒ ස්ථානවලට වැඩම කරනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවකදී නකුල මාතා නකුල පිතා දෙන්නගේ ගෙදරට වැඩම කරා. එතකොට මේ ජෝඩුව මේ යුවල බොහොම ආදරයෙන් බුදුරජාණන් වහන්සේව පිළිඅරගෙන වඩා හිඳවලා සුවද සාකච්ඡාවක් යෙදුණා. එහිදී නකුල පිතා නකුල කියන කුමරුවාගේ පියත් මවක් දෙන්න කියන එකයි නකුල වාසා නකුල පිතා කියන එකෙන් අදහස් කරන්නේ. මේ නකුල පිතා බුදුරජාණන් වහන්සේට කියනවා නකුල මාතාව ගැන. ස්වාමීනි මේ නකුල මාතාව බොහොම ගුණ සම්පන්න කෙනෙක්. බොහොම හොඳ භාර්යාවක්. මම මේ නපුල මාතාව විවාහ කරගෙන ආවේ ඇයට වයස 16 දී අවුරුදු 16 දී. දැන් අවුරුදු 80ක් වෙනවා මට. ඒ මේ තාක්කල් මම දන්නේ නැහැ මම නපුල මාතාව සිතුවිලි මාත්‍රයකින්වත් ඉක්ම ගියා. එහෙනම් මගේ කයින් කොහෙන්ද මගේ වචනයෙන් එහෙම ඉක්ම යෑමක් සිද්ධ වෙනවා කියන එක කොහෙන් සිද්ධ වෙනවාද කියලා බුදුරජාණන් වහන්සේට නකුල පිතා කියනවා. ඊගාවට නකුල මාතාවත් ඒ විදිහටම කියනවා ස්වාමීනි මම නකුල පිතාත් එක්කලා සරණ ආවේ මගේ වයස අවුරුදු 16 දී දැන් වයස අවුරුදු 80ක් වෙනවා. මේ තාක්කල් කිසි දවසක මම මේ නකුල මාතාව නකුල පිතාව සිටිවිලි මාත්‍රයකින්වත් ඉක්ම ගියේ නැහැ. එහෙනම් මගේ කයින් කොහෙන්ද? මගේ වචනයෙන් කොහෙන්ද? මේ විදිහට ඕනෝන් ප්‍රශංසා කරගෙන බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපි කැමති නිවන් දක්නාතෙක්ම මේ එක විදිහට ස්වාමි භාර්යාවන් වශයෙන් නකුල මාතා කියනවා මේ නකුල පිතාවම මගේ ස්වාමියා වෙනවා නම් මම කැමති නිවන් දක්නාතෙක්. නකුල පිතා කියනවා මේ නකුල මාතාව මගේ භාර්යාව වෙනවා නම් මම කැමති නිවන් දක්නාතෙක්ම. පින්වත්නි මේ ප්‍රශ්නම ටිකක් හිතන්නට. එතකොට බුදුරජාණන් වහන්සේ නකුල මාතා නකුල පිතා දෙන්නට මේ ගාථාව කියලා මේ ගාථාවෙන් ඔවුන්ගේ ඒ අදහස ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්නට ඉෂ්ට කරගන්නට හැකියාව ඇති බව අනුමත කරනවා. ආකාන්තේ යොම්චේ ගහපතයෝ උභෝ ජානපතයෝ යම් කිසි ගෘහපති යෝලා බලාපොරොත්තු වෙනා නම් විච්ඡේව ධම්මේ අඤ්ඤමඤ්ඤම් පස්සෙතුම් මේ ආත්ම භාවයේදී ඕනොන් සතුටින් සැනසෙල්ලේ වාසය කරලා අபிසම්පරායංච අඤ්ඤමඤ්ඤම් පස්සෙතුම් මෙතනින් පස්සේ මරණයෙන් පස්සේ ඕනොන් දකින්නට උභෝපිතේ අස්සු ඕන් දෙන්නාම යුක්ත විය යුතුයි ගුණ ධර්ම හතරක් කියනවා සම ශ්‍රද්ධා සම ශ්‍රද්ධාවෙන් යුක්ත වන්නට සමශීලා සමශීලයෙන් යුක්ත වන්නට සමචාගා සමචාගයෙන් යුක්ත වන්නට සම්පඤ්ඤා සම්ප්‍රඥාවෙන් යුක්ත වන්නට දැන් පින්වත්නි මෙහෙම හිතනකොට කෙනෙකුට කල්පනා වෙන්න පුළුවන් කොහොමද මේ සීලය සම කරන්නේ ශ්‍රද්ධාව සම කරන්නේ ප්‍රඥාව සම කරන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි හිතමු ඉස්සෙල්ලම අපි ගමු සීලය දැන් පංචිල් ගත්තොත් අටසිල් ගත්තොත් හිතන්නට අපහසු දෙයක් තමයි කොහොමද මේක සම කරන්නේ කියලා. නමුත් අපි ගම සීලය කියන අර්ථය සීලන ලක්ෂණම් ඕනෝන්ගේ සංසිඳුණු ස්වභාවය නැත්නම් තවත් පැහැදිලි කරනවා නම් කය වචන දෙකේ සංවර භාවය තමයි සීලය කියලා කියන්නේ. මෙහිදී සීලය කියන එකෙන් අදහස් කරේ අන්න ඒ අර්ථයයි. ස්වාමියා භාර්යාව කෙරෙහි තමන්ගේ කය වචන දෙක සංවර විය යුතුයි. භාර්යාව ස්වාමියා කෙරෙහි තමාගේ කය වචන දෙක සංවර විය යුතුයි. ඔවුන්ගේ කය වචන ඔවුන් කෙරෙහි සංවර වුණේ නැත්නම් එතන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මහ අවුලක් පෞල් ජීවිතයේ ඇතුළත ඇති වෙනවා කියලා. අපි හිතනවා සමහර වෙලාවට අපි දන්නවා සමහර භාර්යාව ගැන ස්වාමියෝ කියනවා කට හොඳ නැහැ කියලා. සමහර ස්වාමියවරු කියනවා වගේම සමහර භාර්යාවෝ කියනවා ස්වාමියවරු බව අයියෝ එයාගේ කට හරි නරකයි කියලා. මේ විදිහට ඕනෝන්ට මුඛ සැතින් විද ගන්නවා. ඒ කියන්නේ බැන ගන්නවා. පුරිසස්සහි ජාතස්ස කුඨාරී ජායතේ මුඛේ කියලා දේශනා කරනවා. මෝඩ මිනිසාගේ මිනිසා හෝ ගැහැණිය හෝ වේවා කටේ කෙටේවියක් හට ගන්නවා කියලා එතනත් අංගේ. කටින් පිටවන වචන හරි ප්‍රවේශමෙන් පිළිකල යුතුයි. යෝගියම අර්ථවත් විය යුතුයි. යම් කිසි භාර්යාවක් නිසලකිල්ලේ එකට එක කියනවා නම් එතකොට ඒ gediru සැලසිල්ලක් ඇති වෙන්නේ නැහැ. ඉතින් සමහරක් වෙලාවට ඕනෝන් වාද කරගන්නවා. පින්වත්නි වාදයේ කිසි දවසක ප්‍රශ්නයක් විසඳන්නේ නැහැ. වාදයේ ඇති වෙනකොටම ද්වේෂය එතන මතුවෙනවා. ද්වේෂය මතුවෙනකොට කුද්දෝ අත්ථං ජානාති කුද්දෝ ධම්මං පස්සති කියලා දේශනා කරනවා. ද්වේෂය ඇති වෙච්ච වෙලාවට අර්ථය පේන්නේ නැහැ, ධර්මය පේන්නේ නැහැ. තමාව මෝහය කියන අන්ධකාරයෙන් වසා ගන්නවා කියලා. එතකොට කලයුත්තන කලයුත්ත වටහ ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් සමහර අවස්ථාවලදී එය තන් හිතන්නේ ඒක මහා වීරකම හැටියටයි. මේවා එකින් එක විස්තර කරලා පෙන්නන්නම්. දැන් බලන්න කෙනෙකුගේ දැන් භාර්යාව යම් විදිහකින් ස්වාමියාට එක දිග කියන්න යනවා නම් භාර්යාවට තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක වචනයක් පිට වෙච්චාම ස්වාමියා එක දිග කියාගෙන යනවා නම් නපුරු වචන කතා කරනවා නම් එතන කවදාවත් සැනසීමදායක ශාන්තිකර ගෘහ ජීවිතයක් පවතින්නේ නැහැ. ඒ වගේම ඒ විතරක් නෙමෙයි තමන්ගේ අනිත් සීල ගුණයන් ඉක්මවා යමින් සමාජයට ප්‍රාණඝාත ආදී කරනවා නම් කාම මිත්‍යාචාරය කරනවා නම් බොරු කියනවා නම් මේ වගේ දේවල් වෙනුත් මෙම ජීවිතයට බාධා පැමිණෙන බව දන්නවා ඒ සීලය ඉක්මවා යාම. ඉතින් ඊගාවට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා මෙතෙන්දී අදහස් කරේ අපි සාමාන්‍යයෙන් විස්තර කරනවා ශ්‍රද්ධාව කියලා කියන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි හොඳට නුවණින් විමසා දැනගෙන ඒ ධර්මයේ පිළිපදව ඇති කර ගන්නා වූ විශ්වාසයයි ශ්‍රද්ධාව කියන්නේ. නමුත් මෙතෙන්දී ඒක නෙමෙයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙතන ඒ ආගමික පැත්තෙන් යනකොට ඒකයි ශ්‍රද්ධාව. ශාසනානුයෝමිතව යනකොට ශාසනය පැත්තෙන් හිතනකොට නිවන් දක්නා මාර්ගය යනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි තමන් කොට විමසා දකින්න ඇති කර ගන්නා වූ විශ්වාසිත ශ්‍රද්ධාව කියලා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීමමයි. ඊගාවට මෙතෙන්දී කියන්නේ මෙතන යුග දිව්‍යයක්. යුග දිව්‍යයක් ගත කරන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා කෙරෙහි ඇති වෙන්න තෝනේ ඕනෝන් කෙරෙහි විශ්වාසය. ඕනෝන් කෙරෙහි අවබෝධයක් ඇතිව ඕනෝන් කෙරෙහි හරියට වටහා ගැනීමක් ඇතිව ඕනෝන් විශ්වාසය තහවුරු කරන්න ඕනේ. එතනයි ඕනෝන්ගේ ශ්‍රද්ධාවේ පිහිටීම තියෙන්නේ. එතකොට ඒ ශ්‍රද්ධාවට පාදක වෙන්නේ සීලයයි. ස්වාමියා භාර්යාව පිළිබඳව හරියට වටහාගෙන සීලය තුලින් භාර්යාව ස්වාමියා පිළිබඳ හරියට වටහාගෙන සීලය තුලින් මගේ ස්වාමියා කවදාවත් මා ඉක්ම යන කෙනෙක් නෙමෙයි මගේ භාර්යාව කවදාවත් මා ඉක්ම යන කෙනෙක් නෙමෙයි මට රිදෙන්නට වචන පාවිච්චි කරන්නේ නෑ මට රිදෙන්නට ක්‍රියා කරන්නේ නෑ සිතේ කයින් වචනයෙන් කටයුතු කරන්නේ නෑ කියන විශ්වාසය ඕනෝන් තුළ තියනවා නම් ඒ විශ්වාසය මත තමයි ස්වාමි භාර්යාවන්ගේ ශ්‍රද්ධාව සහවුරු වීම සිද්ධ වෙන්නේ. එහෙම විශ්වාසයක් නැත්නම් කවදාවත් යුග දිවියක් හරියට ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ නැහැ. මේක අපි තවදුරටත් පැහැදිලි කරලා ගන්නවා නම් අපි හිතමු දැන් යම් අවස්ථාවක කවුරු හරි මෙන්න මේක සමාජයේ හරියට තියෙන දෙයක් වෙනවා කියන්නේ. හුඟා පරිස්සම් වෙන්න ඕනේ යහපත් ගෘහ ජීවිත ගත කරන්න ඇත්තෝ. ස්වාමි භාර්යාවන් ඕනෝන් ආදරයෙන් කරුණාවෙන් ජීවත් වෙනවා නම් ඒ අතන බොහොම පරිස්සමින් ජීවත් වෙන්න ඕනේ. මොකද සමාජයේ ගොඩක් තැන්වල ගෘහ ජීවිත සනසිරීදායක නැහැ. සනසිරීදායක නැති ගෘහ ජීවිත ගත කරන ඇත්තන් හැම විටම අනිත් ඇත්තන් සනසිල්ලෙන් ජීවත් වෙනවා දකින්න අකමැතියි. ඊර්ෂ්‍යා කරනවා. ඒ නිසා කටකතා පතුරවනවා නොඑක් විදිහේ අභූත චෝදනා නගනවා මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති වෙනකොට නුවණින් විමසීම් සහිතව ජීවත් වෙන්නේ නැත්නම් එතෙන් දිගුහ ජීවිතයක් කඩා කප්පාලලා යන්නත් පුළුවන්. අපි දන්නවා එහෙම වෙලා තියෙනවා. දැනුත් එහෙම විනාශ වෙන්නේ නැති යමින් තිබෙන පෞල් ජීවිත ගැන අපි දන්නවා. මොකද සමහර දෙනා නිකම් බොරුවට කට තියාගෙන ඉන්න බැරුව කියනවා භාර්යාව ගැන. තොරතුරක් කියනවා මෙන්න අහවලත් එක්ක සම්බන්ධයක් තියෙනවා වගේ කියලා. ඒක හුඟා වෙලාවට මේ රැකියා කරන සංගල ඇති වෙන ප්‍රශ්න වල මතුවෙනවා. තරහට ওই වගේ දේවල් ඇති කරනවා. භාර්යාව කෙරෙහි ස්වාමියා කෙරෙහි ඕනෝන්ගේ විශ්වාසය නොතිබුණොත් අනේ ඒ අවස්ථාවන්හි අර දැනත්තන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් අර නපුරු මිනිසුන්ට ප්‍රයෝජන ගන්නට පුළුවන් අපිට මෙහෙම දෙයක් උදාහරණයක් වශයෙන් යම් භාර්යාවක් හරි ස්වාමියෙක් හරි කොහේ තැනකදී තමන්ගේ පාසල් සමයේ හොඳට ආසුරු කරපු ඒ වගේම ගෙදර ගාව හිටපු කෙනෙක් මගදී හම්බ වෙනවා මගදී හම්බ වෙලා සහජතාවයට බොහොම හොඳ හිතෙන් hina වෙලා තොරතුරු කතා කරගෙන ඉන්නවා ඔබ දකින්න තවත් පවමනේ කියන්නේ. ටෙලිෆෝන් එක තියෙනවා ටෙලිෆෝන් එක අරගන්නවා සමහර කාලාවට අර අනිත් තැනට ස්වාමියාට හෝ භාර්යාවට හෝ ටෙලිෆෝන් කරලා කියනවා මම මෙන්න දැක්කා අහවල් තැන මෙහෙම කෙනෙක් එක්කලා කතා කරගෙන මේක හොඳට පොර දාලා කියනවා. පොර දාලා කියන්නේ අර මනසේ සැකයේ බීජ ඇති කරන්නට. යම් විදියකින් අර භාර්යාවට හොඳ විශ්වාසයක් තිබුණත් ඒ ස්වාමියාට හොඳ විශ්වාසයක් තිබුණත් තවත් ඔවුන් අන්‍යෝන්‍ය පිළිබඳව ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණත් අර යම් කිසි විදිහකින් එහෙම කතාවක් ඇති වුණා නම් එහෙම සිද්ධියක් ඇති වුණා නම් ස්වාමි භාර්යාවන් තුළ තිබිය යුතු ගුණධර්මයක් වශයෙන් නිතර ප්‍රකාශ වෙන දෙයක් තමයි ඕනෝන් කෙරෙහි රහසක් තියාගන්න එපා ඕනෝන් කල්යාණ මිත්‍රයන් වශයෙන් ජීවත් වෙ යුතුයි කියලා. කවුරු හම්බුණත් නෝනට නෝන කවුරු එක්ක හරි කතා කරත් මහත්තයා කවුරු එක්ක හරි කතා කරත් ඒක නෝනයි මහත්තයයි දෙන්න දතේකුයි ආපු ගමන් මෙන්න මෙහෙම කෙනෙක් හම්බුණා කියලා නොකිව්ව සමහර කරාට ස්වාමියාරි ඒ භාර්යාව හරි බලාගෙන ඉන්නවා මේ කවුද හම්බුනේ කියලා මට කියයි දෝ කියයි දෝ කියලා සමහර කරාට අමතක වීමකින් හරි කියවෙන්නේ නැහැ එහෙම උනත් දවස් දෙකක් යනකොට අර ස්වාමියාගේ හරි භාර්යාවගේ හරි සිතෙහි සැකේ බීජයක් හටගන්නේ නැද්ද? ඒ සැකේ බීජය හටගත් ගමන් වෙන්නේ එතන ඉඳන් පෞල්‍ය ප්‍රශ්න හටගන්නට මුලපිරීමක් වෙනවා. ඒ සැකේ ණය හරිම දරුණුයි. නිසා විශ්වාසය ඇති කරගන්න නම් විමසීමක් අවශ්‍යයි. සමහරට භාර්යාවට හරි ස්වාමියාට හරි අමතක වුණා වෙන්න පුළුවන්. එහෙනම් විමසන්නට මෙහෙම වාට කවුරු හරි හම්බ වුණාද අහවල් තැනකදී කියලා. හම්බ වෙලා ඒකට මතක් කරලා දීලා ඒතරතුරු විමසා ගැනීම ඥානවන්ත ක්‍රියාවක් වෙනවා. මේ ටික මම වැඩියෙන් තහවුරු කරේ පින්වත් මේක හරියට සමාජයේ තියෙනවා මේ පවුල් නොමගිය වෙන්නේ. ඒක දන්න නිසායි මේ මාතෘකාව තෝරාගත්තේ සම්ධර්ම දේශනාවට. ඊගාවට තව දෙයක් තියෙනවා. ඔය සාම්භාර්යාවන් වශයෙන් ගත කරන පවුල් ජීවිත හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඉස්සෙල්ලා මතක් කරන්න සත් අපි කිව්වා සද්ධා සීල සුත සද්ධා සීල ඡාග ඡාග කියන ගුණය ගැන බොහෝම බුදුරජාණන් වහන්සේ වටහලා දීලා තියෙනවා බහාර්යාවක් වශයෙන් විශේෂයෙන්ම දක්වනවා බහාර්යාවක් වශයෙන් ස්වාමියා කෙනෙහි පැවතිය යුතු ආකාර හතරක් වර එක අම්මා කෙනෙක් පවතින වගේ පවතිනවා වර එක දාසියක් වගේ පවතිනවා වර එක ස්වාමියක් වර එක සහෝදරියක් වශයෙන් තවත් වර එක යහළුවෙක් වශයෙන් අම්මා කෙනෙක් වශයෙන් දාසියක් වශයෙන් සහෝදරියක් වශයෙන් ඉහිලියක් වශයෙන් ස්වාමියා කෙරෙහි පවතිනවා. මෙතන භාර්යාවෝ හතර දෙනෙක් ගැන කියන්නේ. නමුත් දැනගන්නට මේ භාර්යාවෝ හතර දෙනෙක් වශයෙන් ಗುಣ වශයෙන් පැවතුනට එක භාර්යාවක කෙරෙහි මේ ಗುಣ හතරම පරිතිය යුතුයි. සමහරක් වෙලාවට ස්වාමියාට දුකක්, දුම්නසක් ඇති වෙච්ච වෙලාවට දයාබර අම්මා කෙනෙක් කරුණාවෙන් කටයුතු කරන්නේ කොයි ආකාරයෙන්ද ස්වාමියා කෙරෙහි ඒ ආකාරයෙන් කටයුතු කිරීමට. අනිත් අනිත් ඒවත් ඒ විදිහට හිතාගන්න. විශේෂයෙන් දක්වනවා මෙතන සහෝදරියක් වශයෙන් ඉන්න භාර්යාව, භගිනී භාර්යාව කියලා කියන්නේ. ඒ සහෝදරියක් වශයෙන් ඉන්න භාර්යාව පිළිබඳ කරන විග්‍රහය කියන්නේ පවුලක වැඩිමල්ම සහෝදරියෙක් ඒ පවුලේ බාලම සහෝදරියත් එක්කලා යම්කිසි සම්බන්ධයක් ඇති වෙනවා නම් හිතවත්කමක් පවතිනවා නම් අන්න ඒ වගේ. දැන් පවුලේ සහෝදර සහෝදරියන් කීප දෙනෙක් ඉන්නවා නම් ඒ පවුල්වල වැඩිමල්ම සහෝදරයෙක් ඉන්නවා නම් බාලම සහෝදරියක් ඉන්නවා නම් ඒ පවුල් හිතලා බලන්න ඔය සහෝදරයයි සහෝදරයයි සහෝදරියයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. අර පුංචි නංගි හැම වෙලාවෙම අයියට හිත අයියා ගැන හිතන්නේ ලොකුම අයියා ගැන හිතන්නේ තාත්තා කෙනෙක් වගේ. සමහර කරාට මොකක් හරි පවුලේ ඇසෙච්ච ගමන් මම ලොකු අයියාද කියනවා කියලා තමයි එකපාරට කියන්නේ. ලොකු අයියා කොයි වෙලාවෙද ගෙදර එන්නේ කියලා බලාගත්තු ගමන් ඉන්නේ. අන්න ඒ වගේ අර සහෝදරියක් වගේ භාර්යාව හැම විටම තමන්ගේ ස්වාමියා කොයි වෙලාවෙද ගෙදර එන්නේ කියලා බලාපොරොත්තු සහගතව ඉන්නවා කියනවා. ඉතින් මේ ආකාරයෙන් ඒ යහපත් භාර්යාවන් තත්වයටපත් වීම බොහෝම වැදගත් වෙනවා. ඒ වගේම මෙතන භාර්යාවන්ට විතරක් කියලා හිතන්න දෙපා. දැන් මේක මේ අවස්ථාවේ දේශනා කළේ කාන්තාවක් අරමුණු කළ නිසා මේ විදිහට කිව්වා භාර්යාවක් වශයෙන් මේ හතර ආකාරයෙන් පවතින්නට ඕනේ කියලා. නමුත් බුදුදහමේ ප්‍රකට කළම දක්වනවා සමානාත්මතාවය කියලා එකක් තියෙනවා කියලා. ඒ නිසා ස්වාමියාටත් මේක බලපානවා. යම් වෙලාවකදී ස්වාමියා භාර්යාව කෙරෙහි පියෙක් වගේ කටයුතු කළ යුතු වෙලාවක් තියෙනවා. ඒ වගේම දාශයෙක් වගේ කටයුතු කළ යුතු වෙලාවක් තියෙනවා. සහෝදරයෙක් වශයෙන්, ඒ වගේම යහළුවෙක් වශයෙන් භාර්යාව කෙරෙහි පැවතිය යුතු අවස්ථාවන් තියෙනවා. ඒව දැනගෙන ස්වාමියාත් ඒ විදිහට පවතින්නට ඕනේ. එතකොටයි අර සමානාත්මතාවය සමහරු වෙන්නේ. එසේ සමානාත්මතාවය සමහරු කරමින් යන ස්වාමි භාර්යාවන් අතර හැමදාම සැනසෙල්ල සතුට සුවේ රඳා පවතිනවා. තවත් ආකාරයකින් පින්වත් නිදක්වනවා මෙසේ ගුණ ජීවිත ගත කරන පවුල් හතරක් බුදුරජාණන් වහන්සේ. එකක් දක්වනවා මතෝ මතාය සද්දින් සංවසති. දක්කලා දිනවා දැන් දැන් මේ පින්තුන් කොහේ හරි ඉන්නවා මේ වගේ අතෝ. මලමිනි මලමිනිත් එක්කලා ජීවත් වෙනවා. ඊගාට මතෝ දේවියා සද්දින් සංවසති. මලමිනියක් දේවතාවියක් එක්කලා ජීවත් වෙනවා. අනිත් එක මතෝ දේවෝ මතාය සද්දින් සංවසති. දේවතාවෙක් මලමිණියක් වැඩි ස්ත්‍රියටිකල ජීවත් වෙනවා. අනිත් එක දේවෝ දේවියා සද්දින් සංවසති. දේවතාවෙක් දේවතාවියක් එක්කලා ජීවත් වෙනවා. සමහර දෙයන් අහපම දැකලා තියෙනවා කියලා නෑ කියලා කියනවා. අනේ පින්වත්නි හරි පහසුවේ මේ සමාජය දැක ගන්න ඔය ඇත්තට. විශේෂයෙන්ම මතෝ මතාය සද්දින් සංවාසති. මලමිනි මලමිනිත් එක්කලා ජීවත් වෙනවා දකින්න එක නම් හරිම පහසුයි සමාජයේ. මලමිනියක් කියලා එදා ඒකකින් අදහස් කරේ මැරිච්ච මිනිහෙක් හරි මැරිච්ච ගෑණියෙක් හරි නෙමෙයි. ඒතර අදහස් කරේ සීලාදී ගුණධර්මයන්ගෙන් තොර උගේ පංචකාමයන්ගින්ම නැඹුරු වෙලා තණ්හාවෙන් බරිත වෙලා අකුසල ධර්මයේ යෙදීමින් ජීවත් වෙන යම් ස්වාමීන් එවැනි භාර්යාවක් එක්කලා ජීවත් වෙනවා නම් ඒ ජීවත් වීම තමයි මලමිණියක් මලමිණියක් එක්කලා ජීවත් වෙනවා කිව්වේ. එක පැත්තකින් පින්වත්නි ඒ ජීවිතය සාර්ථකයි. තමයි මේ පින්වත්නිදම කොහොමද ඔබ සාර්ථක වෙන්නේ කියලා. ඒ සාර්ථක වෙන්නේ පින්වත්නි දෙන්නම එක જાතියි. ඒ නිසා ඔහේ යන්න පුළුවන්. ගෝරි දාගෙන හරි ඔහේ යන්න පුළුවන්. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අවුල් හට ගන්නවා අනිත් පැත්තට තිබුණොත් චම්මිදීකින් බහාරයාව දේවතාවියෙක් වගේ වෙලා ස්වාමි පුරුෂයා බලමිනියක් වගේ වුණොත් එතන ප්‍රශ්න ඇති වෙනවා. ඊගාවට ඒක අනිත් පැත්ත වුණොත් එතන ප්‍රශ්න ඇති වෙනවා. යම් විදියකින් දේවතාවෙක් දේවතාවියක් වගේ ජීවත් වෙන පසුබිමක් පවුලක් ඇති වුණොත් ඒ පසුබිම පින්වත්නි මේ ලෝකෙම දැන් දේවතාවෙක් දේවතාවියක් කියලා ජීවත් වෙනවා කියලා කියන්නේ දෙව්ලොවක් කියන එකයි. ඉතින් දැන් දෙව්ලොව කොහෙද තියෙන්නේ කියලා එහෙනම් හොඳට තමන් කල්පනා කරන්න. සිල්වත්, ගුණවත්, ඥානවන්ත, හොඳ ප්‍රතිපත්තියෙන් යුක්ත අනලස් කාන්තාවක් ඉන්නවනම් ඒ වගේම ස්වාමියෙක් ඉන්නවනම් යම් තැනක ඔවුන් දෙදෙනා ඉන්න තැන තමයි දෙවියෙක්, దేవතාවෙක් කියලා ජීවත් වෙනවා කියලා කියන්නේ. දැන් මේ පින්නතුන් හැමතිස්සෙම කතා කරන දෙයක් තමයි මේ ලක්ෂ්මී නැත්තම් අපි කියනවා එයාට මන කාන්තාව කියලාද කියන්නේ අපි ලක්ෂ්මී ශ්‍රියාකාන්තාව කියලා. ශ්‍රියාකාන්තාව කියලා. ඉතින් ශ්‍රියාකාන්තාව කියන්නේ කවුද පින්වත්නි? ඔන්න බුදුරජාණන් වහන්සේ හොඳටම පැහැදිලි කරලා තියෙනවා. ශ්‍රියාකාන්තාව කියන්නේ දෙවඟනක් නම් ඒ දෙවඟන දැන් කොහෙද ඉන්නේ? කවුද ඒ දෙවඟන? මෙන්න මේ gedara ගත කරන මේ භාර්යාව මේ ගුණධර්මයන්ගෙන් යුක්ත භාර්යාව තමයි දෙවඟන කියලා කියන්නේ. ඒතකොට එවැනි ස්වාමියෙක් ඉන්නවා නම් ඒ දිව්‍ය පුත්‍රයා ඒ සංඥා. එතකොට එහෙනම් අපි හිතමු ලක්ෂ්මිගේ ලක්ෂ්මි කියලා කියන්නේ විෂ්ණුගේ භාර්යාව නම් දැන් විෂ්ණු කවුද? අර ගෙදර ඉන්න යහපත් ගුණධර්මයන්ගෙන් යුක්ත ස්වාමියා බව අමතක කරන්න එපා. ලක්ෂ්මිය කියලා කියන්නේ ඒ භාර්යාවගේ ගුණවත් සිල්වත් භාර්යාවයි ලක්ෂ්මිය කියලා කියන්නේ. දැන් පින්වත්නි සිරිකත හොයාගෙන කොහකටවත් යන්න ඕනේද? බලන්න කල්පනා කළා කොතනද ශ්‍රියාව වෙන්ජ වෙන්නේ කියලා. නිසා හිතන්නේ ඔය විෂ්ණු ඔය සංකල්ප පිළිබඳව පින්වත්නි අපට අයිති නැති දේවල්. අපි දන්නවා Hindu ධර්මයේ තියෙන අවස්ථා තුනක්. පැවැත්ම, ඒ ආරම්භය, පැවැත්ම, විනාශය. ආරම්භයේ තමයි කිව්වේ බ්‍රහ්ම කියලා. පැවැත්මට තමයි කිව්වේ විෂ්ණු කියලා විනාශයට තමයි කිව්වේ ඊශ්වර කියලා එතකොට මේ අවස්ථා තුන පුද්ගලාරෝපණයක් කරපු එක තමයි सिद्ध කරලා තියෙන්නේ මේ බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර කියලා තත්ත්ව වලින් නම් කළා නැත්නම් ඇත්තටම මෙහෙම අපිට බුද්ධාගමට නම් සම්බන්ධ දේවතාවෝ නැහැ. ඕවා අපිට Hindu ධර්ම තුලින් අර මහායාන පැමිණීමත් එක්කලා රජවරුන් විසවරුන් ලංකාවට ගෙන්වීමත් එක්කලා ඇතිවෙච්ච සංකල්ප මේවා බුදුදහම වනසලා දාන සංකල්ප. බුදුදහම විතරක් නෙමෙයි එදිනෙදා ගෘහ ජීවිතත් අවුස්සලා දාන සංකල්පයි මේ සංකල්ප. එනේ මේවායින් පරිස්සම් වෙන්නට පරිස්සම් කර ගන්නට ඕනේ. මේ විදිහට යම්කිසි ස්වාමී දුවක් ස්වාමී පුත්‍රයෙක් වාසය කරන තැනක් තියෙනවා නම් ඒ ස්වාමී දුවට ඒ ස්වාමී පුත්‍රයාට තමයි පින්වත්නි දෙව් දෙව් දරුවන් වගේ දරුවන් බිහි වෙන්නේ. අම්මයි තාත්තයි සිල්වත් නම් ගුණවත් නම් ඒ අම්මා තාත්තා දෙන්නට සිල් හොඳ තැන් වලින් දරුවන් ප්‍රතිසන්දි ගන්නවා. ඒ කියන්නේ එහෙම නැත්නම් දුස්සීල අම්මගේ දුස්සීල තාත්තගේ කුසාල වල පිළිසඳ ගන්න ඔය නිරේන් പ്രേත ලෝකෙන් ඔය වගේ තැන් වලින් එන නැත්නම් තමයි බොහෝ විට ප්‍රතිසන්දි ගන්න. අපි දන්නවානේ බෝධිසත්වෝ බිහි වෙනකොටත් බැලුවා කවුද මගේ අම්මා වෙන්න තෝරන්නේ කියලා. රජ දුවක් හින්දා, රජ කුමරියක් හින්දා, රජ බිසවක් හින්දා තෝරගත්ත නෙමෙයි සිල්වත්කම් හිඳයි ඒ අම්මව තෝරගත්තේ. ඉතින් පිළිවෙත් සමාදන් වෙලා හිටි බව අපි දන්නවනේ. ඒ පිළිස්න ගන්න අදවසේ සිල්වත් මාතාව. ඒ වගේ සිල්වත් ගුණවත් මාතාවගේ කුසතුන තමයි විශේෂයෙන්ම අම්මා කෙනෙක් බලපවත්නවා. පින්වත්නි අම්මා කියන කෙනා බොහෝම සැලකිලිමත් වෙන්න ඕනේ. දරුවෙක් මාතෘස තුළ ජීවත් වෙන කාලය දරුවාට සම්පූර්ණයෙන්ම අම්මා අනාගතය සකස් කරලා දෙනවා. අම්මා කෙනෙක් හිතන ඒවා, අම්මා කෙනෙක් කතා කරන ඒවා, අම්මා කෙනෙක් කල්පනා කරන ඒවා කියන ඒවා මේ හැම දෙයක්ම කුසේ ඉන්න දරුවාට බලපෑම ඇති කරනවා. පින්වත්නි අම්මා නිතර ඇහැට ගැටෙන අවලක්ෂණ දේවල් කියා ගන්නවා නම් ඒ අවලක්ෂණ දේවල් අනුව දරුවන්ගේ හැඩ ගැහිම සිද්ධ වෙනවා. ඒක හොඳටම අපේ අම්මලා දන්නවා ඒ නිසා තමයි ඔය පුංචි ලස්සන දරුවන්ගේ පින්තූර කාමරවල තියාගන්න ඕනේ දවස්වලට. මොකද නිතර නිතර ඇහැ ගැටෙන්නට. ඔක අපි දන්නවා එක තැනක එක අම්මා කෙනෙකුට හම්බ වුණා මේ යක්ෂපති. හ්ම් ඉතින් ඔක අපිට මේ අපි පන්සලේ චිත්‍රශිල්පී මහත්මයා තමයි ඇවිල්ලා කිව්වේ යාගේ ගේ ගාව මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මම කිව්වා අනේ පොඩ්ඩක් ගිහලා මට උදව්වක් කරන්න මේ පරිසරය ගැන මට පොඩ්ඩක් හොයාගෙන ඉන්න කියලා. අනේ මේ මිනිස්සයා වැඩ ඔක්කොම නාට්‍යවල ඒ වෙලාවෙම පිටත් වෙලා ගියා. පිටතට ගිහිල්ලා පහවදා උදේ පාන්දර ඇවිල්ලා කියනවා සාඳුරු හිතපු එක හරියට හරි කිව්වා. මම මොකද මම හිතුවා කියලා කියන්නේ. ඊපස්සේ කියනවා නෑ හාඳුරුනේ මම ඒ ගෙදරටම ගියාලු. ඒ ගෙදරටම ගිහිල්ලා බලනකොට ගියේ වටේම යක්ෂ මූණු ගහලා තියෙනවා. ඉතින් මොකද හේතුව අර ස්වාමියා යක්ෂ මූණු කපන කෙනෙක්. යක්ෂ මූණු කපනවා හොඳට පාට කළා වටේම ගහගෙන ඉන්නවා. අර ළමයා කුසේ තියාගෙන අම්මා දකින්නේ මොනවද? නිරන්තරයෙන්ම නිරතුරුව දකින්නේ මේ දේ. එතකොට මේක නිතර ඇහැට ගැටෙනකොට Taman නදනවත්වම තමගේ මානසික විපර්යාසය සිද්ධ වෙනවා. ඒ අනුව රුධිර දහසේ වෙනස් වීම සිද්ධ වෙනවා. මව්කුසේ ඉන්න දරුවාගේ ආහාරය මවගේ රුධිරයෙන් ගන්නා ඌර්ජාවයි. ඒ නිසා දරුවාගේ බලපෑම සිද්ධ කරනවා. තවත් අප දන්නවා අපි කුඩා කාලේදී අපේ ගෙදර ගාව හිටිය අම්මා කෙනෙක් මාළු විකුණනවා. කර්මයක වච්චේක මාළු අරගෙන දවස් පුරාම එයා යනවා මාළු විකුණන කෙනා. ඔයාමට බබෙක් හම්බ වෙන්නේ හිටියා. මේක හොඳට අප දන්න දෙයක් මේ කියන්නේ. බබෙක් හම්බ වෙන්නේ හිටියා. ඉතින් බබා හම්බ වෙලා අවුරුදු දෙකක් විතර ළමයා දුවපැන ඇවිදින කාලේ උන්ට අපිට පේනවා අර ළමයා ඇස් දෙක දෙක එළියට එළියට ඇවිල්ලා මාළුවෙක් වගේ. ඒ ළමයාගේ ස්වරූපය අර තොල් දෙකේම අර ගෝල්ෆිෂ් මාළු ඉන්නේ. ඒ වගේ තොල් උඩට ඇවිල්ලා. මිය මම මූණ හදලා බැලුවොත් එහෙම මාළුවෙක් ස්වරූපයක්. පුදු වෙන්න දෙයක් නැහැ. අම්මා හැමතිස්සෙම අතපත ගානේ දකින්නේ, කපන්නේ, කොටන්නේ මොනවද? මාළු මාළු. ඉතින් ওই තත්ත්වය අනුව මානසික විපර්යාසය සිද්ධ වීමෙන් කුසේ ඉන්න දරුවාට බලපානවා. ඕක අමුතු විශේෂ විද්‍යාවන් ඕනේ නැහැ පින්වත්නි. ඕක විග්‍රහ කරන්නට ඕක සාමාන්‍ය දැනීමක් පමණයි. ඒ නිසා දැනගන්න අම්මා කෙනෙක් බොහොම සිහියෙන් නුවණින් කටයුතු කරන්න ඕනේ කියලා. ඒ නිසායි අප බුදුදහමේ දක්වන්නේ අර ගම් බුදුරජාණන් වහන්සේ දක්වන මවගේ ගැප්තරහැර දක්වනවා කියලා. ගබ්බ පරිහාරං අදාසි කියලා කියනවා. මවගේ පේවීම දරුවෙක් කුස තුල ඉන්න කාලයේදී මවකගේ පේවීමයි එකෙන් අදහස් කරන්නේ. ඉතින් හිතලා බැලුවොත් දරුවෙක් හදනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි පින්වත්නි. අපේ අම්මලා තාත්තලා ඒක බොහොම ලිහිල් කරලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා දැනගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දරුවෙක් බිහි කළ පමණින් අම්මෙක් වෙන්නේ නැහැ තාත්තෙක් වෙන්නේ නැහැ දරුවාට දානය ප්‍රේවචනය සමානාත්මතාවය අර්ථචර්යාව කියන මේ සතර සංග්‍රහ වස්තුන් සංග්‍රහ කරන තැනැත්තායි අම්මා කෙනෙක් වෙන්නේ තාත්තා කෙනෙක් වෙන්නේ කියලා. නිසා හැමතිස්සෙම හිතන අර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කරන්න ඕනේ. මේ අර්ථයෙන් සංග්‍රහ කරනවා කියලා කියන්නේ ඒ දරුවාව යහපත් පාරවල් යහපත් දෙහි යොදවන්න ඕනේ. අයහපත් දෙහි ඒ දරුවාව අයින් කරන්න ඕනේ පාපයෙන් වළක්වන්නට ඕනේ කුසලෙහි යොදවන්නට ඕනේ ඒක මුල් තැනක් දෙන්නට ඕනේ පින්වත්නි අද බලන්න අද අම්මල තාත්තල හුඟක් දෙනා එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අම්මගේ තාත්තගේ යුතුයකම් වශයෙන් ඒ අම්මයි තාත්තයි දෙන්න දරුවාට පළමුවෙන්ම කළ යුත්තේ පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති දරුවාව පාපයෙන් වළක්වලා යහපත් දෙහි යොදවන්නට ඕනේ සික්ඛන් සික්ඛාපෙන්ති කියලා කිව්වේ තුන්වෙනි කාරණේ බලන්න අද හිතලා අද සමාජයේ මුල් කියපු දෙකට හත්වෙනි අටවෙනි තනවත් නැති තරම්. තුන්වෙනි කාරණේදී කියපු එක තමයි පළවෙනි තැනට ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් පින්නත් අදහස් කරන්නේ අර ඔක්කොම කළා ඉවරලා උගන්වන්න කියන එක නෙමෙයි. මුල් තැන දෙන්න දරුවාගේ හැදියාවට. අද හැදියාව පැත්තකට දාලා නේ වැඩ කරන්නේ. සමහරට බලන්න පොයේ දවසක තුනක් හිටලා පොය දවසකට දරුවන්ව යහමඟ යැවීම පිණිස පන්සලකට සම්බන්ධ කරලා සිල්වත් ත්‍රිසක් කරවීම පිළිබඳව අපේ ටියුෂන් පන්තිවල අයිතිකාරයන් නැත්නම් ඒ ගුරුවරුන් කොයිතරම් විරුද්ධද කියලා. පින්වත්නි අපි දරුවෙකුට අධ්‍යාපනයක් දෙන්නේ උගත්කම විතරක් බලාගෙන නෙමෙයි ඒ දරුවාගෙන් රටට දැයට ශාන්තියක් වෙන එක බලාගෙනයි. කවදාවත් උගත්කම විතරක් මුල් කරලා යන අධ්‍යාපන ක්‍රමයක ඒ විහිවන දරුවන්ගෙන් ඒ පරපුරෙන් කිසි දවසක රටට දැයට ශාන්තියක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරේ සීලේනානුපේතස්ස සුතේනත්ථෝ නවිච්ඡති. සීලයෙන් යුක්ත නැත්නම් කවදාවත් උගත්කමින් අර්ථයක් පැනවෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ හැදිච්ච කමින් තොර උගත්කම වැඩක් නැහැ කියපු එකයි. පින්වත්නි හිතන්න එපා බුදුරජාණන් වහන්සේ වැරදුනා කියලා වැරදෙනවා කියලා හිතන්න ගන්නවා ඒ කියපු දේ ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ ගබෝධි දුර්ග මූලයේ බුද්ධත්වයට පත් වෙලා පරිනිර්වාණය පත් වෙන අවස්ථාවේදී ආනන්ද හඳුරන්නේ කියනවා ආනන්ද තථාගතයන් වහන්සේ එදා බෝධිධර්ම මූලයේ බුද්ධත්වයට පස්සෙන් පටන් මේ දක්වා මේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කළා වූ නැත්නම් බුදුමුවෙන් පිට වූවා වූ යම් වචනයක් කියනවා නම් සංසතේව හෝති ඒකේ ආකාරයෙන් සිද්ධ වෙනවා නෝ අඤ්‍යතා වෙන ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ කියලා. සීලයෙන් යුක්ත නැත්නම් උගත්කම වැඩක් නැහැ කියලා කිව්වනම් වැඩක් නැහැම තමයි ඒකෙන් රටට යහපතක් වෙන්නේ කරුණාවක් මෛත්‍රියක් දයාවක් අනුකම්පාවක් ලෝකයාට නැති උගතාගේ මොන ශාන්තියක් සිද්ධ වෙයිද පින්වත්නි එනිසා කල්පනා කරලා බලන්න මේ යන ගමන හරිද කියලා මේ ගමනින් මේ ගමන මේ ගමන් මඟ නවත්තන්නට ඕනේ හැම පැත්තෙම. නවත්තන්නට අපි හැමදෙනාම එකතු වෙලා කටයුතු කරන්න ඕනේ නිකන් අන්ධයන් වගේ ඇස් දෙක පියාගෙන සිටියට හරියන්නේ නැහැ අතපය අතලෝගෙන සිටියට හරියන්නේ නැහැ යම් කිසි ක්‍රියාත්මක භාවයක් අවශ්‍යයි කියනවත් නේ. ඉතින් අපි දන්නවා දරුවෝ දැනගන්න ඕනේ දරුවන්ගේ පැත්තෙන් බැලුවත් හිතන්නට ඕනේ පොඩ්ඩක් අපේ සමාජයේ ගාඩ් දෙනා කියන එකක් තමයි මේ දරුව සලකන්නේ නැහැ දෙමව්පියන්ට දරුව සලකන්නේ නැහැ දෙමව්පියන්ට කියලා. පින්වත්නි දරුව දෙමව්පියන්ට සලකන්නට නම් ඔක්කොටම ඉස්සෙල්ලා දෙමව්පියෝ දරුවන්ට සලකලා හිටින්න ඕනේ. දෙමව්පියෝ දරුවන්ට සලකනවා කියලා කියන්නේ දෙමව්පියන්ගේ යුතුයකම් සමුදාය හරියට ඉෂ්ට වෙන්න ඕනේ. නිසා අම්මේ තාත්තෙක් දෙන්න ආදර්ශමත්ව කටයුතු කිරීම හරි වැදගත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විශේෂයෙන්ම අම්මා ගැන. අම්මා ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ මාතා මිත්තන් සකේ ઘරේ කියලා. අම්මා තමයි ගෙදර ඉන්න හොඳම යාළුවා කියලා. අම්මා ගෙදර ඉන්න හොඳම යාළුවා නම් අද ඒ යාළුවා දරුවාට ඉන්නවාද කියලා පොඩ්ඩක් සලකන්නට. පින්වත්නි, ඒ නිසා මේ ගමනේදී අම්මා කෙනෙක් සතු වගකීම පැහැර හැරෙනවා නම් අම්මා කෙනෙක් සමාජයට ගිහිල්ලා මොනතරම් යුතුයකම් ඉෂ්ට කරන්න ගත්තත් මොනතරම් සල්ලි හම්බ කරත් ඒවා ඔක්කොම නිෂ්ඵලයි බව වටහා ගන්නට තමන්ගේ යුතුයකම් ටික ඉෂ්ට වෙන්නේ නැත්තම් පින්වත්නි පහුගිය දවසක මේසන් සුමානයක් විතර වෙනවා අපිට මාසෙදී අම්මා කෙනෙක් හම්බ වුණා. ඒ අම්මා අපිට ඇවිල්ලා කතා කරා කතා කරලා කිව්වා හාමුදුරනේ මේ මං ආමි හාමුදුරන්ට අවුරුදු 15කට උඩදී සිද්ධ වෙච්ච සිද්ධියක් ගැන කියන්නටයි. හාමුදුරුවෝම මට අවවාදයක් දුන්නා මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා මගේ පුංචි දුවර දෙන්න ගැන හාමුදුරන්ට කියපු වෙලාවේ. ඉතින් මතක් කරලා දුන්නා හාමුදුරුවෝ එදා මට කිව්වා ඒ කියන්නේ මේ අපම කියපු අවවාදීප අවවාදයක් ගැන කියන්නේ. කිව්වා හාමුදුරනේ මං දුවල ගැන කියපුවාම මට හාමුදුරුවෝ කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ අම්මා දරුවන්ට යාළුවෙක් වෙන්න. හොඳම යාළුවෙක් වෙන්න දරුවන්ගේ රහසක් පවා අම්මට කියන්න පුළුවන් තත්ත්වය උදා කරගන්න කියලා. එහෙම කියලා මම ඒ අම්මට කියලා තියෙනවා අම්මා අම්මගේ තියෙන රහස් දරුවාට කියන්න පුළුවන් රහස් දරුවාට කියන්න. කියලා දරුවාගේ විශ්වාසය දිනා ගන්න. දරුවාට ආසන්න වෙන්න. එතකොට දරුවා කවදාවත් අම්මගෙන් රහසක් හඳවන්නේ නැහැ කියලා. ඒ අම්මා අද කියන්නේ මොකද්ද? හාමුදුරනේ මගේ දරුවෝ දෙන්න දැන් අවුරුදු 19යි 20යි මට කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ හාමුදුරු කියපු විදිහට මම මගේ දරුවෝ හැඩගස්ස ගත්තා කියලා. ඒ වගේම පින්වත්නි අම්මයි තාත්තයි දෙන්න දරුවන්ට කල්යාණ මිත්‍රයන් වුණොත් කවදාවත් දරුවෝ නොමග යනවා කියන එකක් ගැන හිතන්නට වුමනාවක් නෑ. හැබැයි කල්යාණ මිත්‍රයන් කියන එකෙන් අදහස් කරේ මේ දරුවන්ව මේ නලවන ඔළුවට ගන්න අපි කියන්නේ බටල් ගන්න තත්ත්වේ අම්මලා තාත්තලා නෙමෙයි. මෙතන අදහස්නේ අම්මා තාත්තා දෙන්නගේ සීලාදී ගුණධර්මයන්ගෙන් යුක්තව අම්මා තාත්තා දෙන්නගේ ගෞරවයක් ආරක්ෂා කරගෙන දරුවන්ට මිතුරන් වගේ වෙන්න ඕනේ. දරුවන් තේරුම් ගන්න ඕනේ මේ අම්මයි තාත්තයි දෙන්න අපිව යහමඟ යවන්නටයි උත්සාහ ගන්නේ. අපිට දඬුවම් කළත් අපිට ගැහුවත් බැන්න ඒ කරන හැම දෙයක්ම අපිට යහපත පිණිස කරන දේවල් කියලා තේරුම් යන විදිහටයි අම්මා තාත්තා ඒවත් කළ යුතු වන්නේ. එහෙම කරනවා නම් ඒ දරුවා තේරුම් ගන්නවා මගේ අම්මයි තාත්තයි කොහොමද මාව හදන්නේ කියලා. පින්වත්නි අපි බුදුදහමේ දක්වනවා රක්මාති මාතා පිතරු උබ්බාචරියාති විච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා තස්මාහිනේ නමස්සෙය්‍ය සක්කරියා කන්නිතු තස්මාහිනේ නමස්සෙය්‍ය නමස්කාර කරන්න අම්මට තාත්තට මෙන්න මේ මේ කාරණා හින්දා මොකද කිව්වේ බ්‍රහ්මාති මාතා පිතරු අම්මා තාත්තා දෙන්න බ්‍රහ්මයෝ බ්‍රහ්මයෝ කියලා කිව්වේ ඇයි පින්වත්නි බොහෝ විට මේ විග්‍රහය තියෙනවා අම්මයි තාත්තයි දෙන්න දරුවන්ට හරියට මේ බ්‍රහ්මයා වගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සංග්‍රහ කරනවා කියලා. එච්චර විතරක් නෙමෙයි පින්වත්නි මෙතන ඊට වැඩි ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි දන්නවා එදා සමාජයේ තිබිච්ච දෙයක් තමයි මිනිසාව ලෝකයට මැවුවේ මහා බ්‍රහ්මයා කියන එක. ඒ මිනිසා ලෝකයට මවලා තියෙන මහා බ්‍රහ්මයා විසින් කියන කාරණයට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුරයි. මහා බ්‍රහ්මයා නෙමෙයි ඔයගොල්ලන්ම මැව්වේ මේ ලෝකයට. පැහැදිලිවම පේනවා මේ ලෝකයට කවුද මැව්වේ කියලා. ඒක වෙලාවක බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණ භික්ෂුන් දෙනමක් කියන. ඔය විග කතාවක් කෙටියෙන් මම කියන්නේ ඔබලා දකිනවා නේද? ඒගොල්ලන්ගේ දර්ශනය ඔස්සේ පෙන්වන්නේ. ඔබලා දකිනවා නේද? මේ තරුණ බමුණන් තරුණ බැමිණියන් එක්කලා විවාහ වෙනවා. එහෙමයි ස්වාමීනි කියනවා. එතකොට ටික දවසක් ගියාට පස්සේ මේ බැමිණියන් ගැබ්බරව ඉන්නවා දකින්නවා නේද? එහෙමයි ස්වාමීනි. තව ටික දවසක් ගිහලා මේ බැමිණියන් දරුවන් බිහි කරලා ඉන්න හැටි දකින්නවා නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් ඔච්චරම පැහැදිලිව ඔච්චරම පැහැදිලිව තිබියදී ඔබලාව මේ ලෝකෙට බිහි කරන්නේ අම්මා කියලා නැත්නම් අම්මයි තාත්තයි දෙන්න කියලා තවත් මොකද්ද කියන්නේ මේ බ්‍රහ්මයාගේ කටින් මිහි කරනවා කියලා. ඔක බ්‍රහ්මයාට කරන නින්දාවක් නෙමෙයිද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඉතින් ඒ වෙනුවට තමයි බුදුහාමුදුරේ දේශනා කළේ එහෙ ඉන්න බ්‍රහ්මෙක් නෙමෙයි ඔයත්තම මිහි කරේ මේ ලෝකෙට මිහි කළේ ඔබගේ අම්මයි තාත්තයි දෙන්න කියලා. ඉන්සා කියනවා ඒ අම්මයි තාත්තයි දෙන්න මේ ලෝකේ දකින්න සලස්වපු කේ ණය ගෙවන්න බෑ කියලා. පින්වත්නි මේ ලෝකයේ දකින්න ක්‍රම දෙකක් තියෙනවා. මේ මනසින් දකිනවා නුවණසින් දකිනවා. කොහොම වුණත් මිනිසක් බවක් ලබාගෙන මේ දෙආකාරයෙන්ම ලෝකයේ දකින්නට අවස්ථාව සලසලා දීපු ගැටෙක් ගැන බුදුහාඳුරු කියන්නේ. අම්මා තාත්තා දෙන්න දෑලේ තියාගෙන ඒසන් අවුරුදු 100 ගණනක් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන කාලයේ මුළුල්ලේම අම්මා තාත්තගේ මල මූත්‍ර අත ගාගෙන අම්මා තාත්තා දෙන්නට අප උපස්ථාන කළා. අම්මයි තාත්තයි දෙන්න අපිට මේ ලෝකයේ දකින්න සලස්වපිකේ ණය ගෙවන්නට බෑ කියලා කියනවා. එතකොට මේ මේ ලෝකයේ දකින්න ක්‍රමය ගැන හිතන්නද? පින්වත්නි මෙන්න මේක ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි ගිය ආත්ම භාවයේහි යම් කිසි කර්මයක් අරමුණු කරමින් ඒ චුති චිත්තය ඊතරින් සුත වුණා නම් ප්‍රතිසන්දි චිත්තයට ඒ කර්මය අරමුණු වෙලා තියෙන්නේ. ඒකට ඒ ප්‍රතිසන්දිගත ගන්නට මවකගේ කුසකට එළඹෙනවා. මව සුදුසු අවස්ථාවේ සිටියොත් අම්මා තාත්තා දෙන්නගේ සම්බන්ධය තිබුණොත් අර විඥාණය එල්බ ගැනීම සිද්ධ වුණොත් එතකොටයි දරුවේ ප්‍රතිසන්දිය ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. නැත්නම් ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ. අපි තම විඥාණය එල්බ ගන්නට එන අවස්ථාවේදී අම්මයි තාත්තයි සම්බන්ධ වෙලා නැත්නම් ඒ ප්‍රතිසන්දියක් නැහැ. විඥානයේ එල්බ ගන්න යන අවස්ථාවේදී අම්මා සුදුසු අවස්ථාවේ නැත්නම් ඒ ප්‍රතිසන්දියක් නැහැ. ඒ වගේම ඒ මේ දෙකම තියලා විඥානයේ එල්බ ගත්තොත් තමයි ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. ඒ නිසා ඒ ප්‍රතිසන්දි ගන්න එන විඥාණයට එල්බ ගන්නට අවස්ථාව සලසලා දුන්නා මේ අම්මයි තාත්තයි දෙන්නා. ඒ අම්මගේ කුස විවරය කළා කුස සකස් කළා තිබ්බා. මෙන්න මේ කාරණේ නිසා අපි අම්මට තාත්තට දෙන්නට ණය ගැති. මොකද ඒ අවස්ථාවේ එතන ප්‍රතිසන්දි ගන්නට එන චිත්ත විඥාණය එතන රැඳෙන්න බැරි නම් එතනින් චුත වෙනවා. එතනින් චුත වෙච්චාම තවත් සිතක් ඊගාවට ඒ සිත වෙනින් තැනක අනතුරු සිත වෙන තැනක ප්‍රතිසන්දි ගන්නවා. පින්වත් මේ හිතන්න දෙපා මේ අම්මගේ කුසේ අපි ගිය ආත්ම භාවයෙන් චුත වෙන සිත එතනින් එකක් මේ පැත්තට එනවා කියලා. චිත්ත ප්‍රවෘත්තියක් කියනවා. එකකට අනතුරු එකක්. බුදුරජාණන් වහන්සේ ඒ ඒ සිද්ධ වෙන ක්‍රියාවලියේ වේගය සීමා කර ඒකට උපමාවක් කරන්න බෑ කියනවා. එච්චර වේගෙන් ක්‍රියාත්මකයි. මේ චුති චිත්තයයි ප්‍රතිසන්දි චිත්තයයි ඒක වෙනසක් නැහැ. චුති චිත්තය ඇති වුණා නම් ඊගාවට ප්‍රතිසන්දි චිත්තයක් අර ක්‍රියාවලියේ ස්වභාවයම සිද්ධ වෙනවා. හැම සිතකම අරමුණක් තියෙනවා නම් ආයි ප්‍රතිසන්දියක් ගන්නට අරමුණු හොයනවා ඉන්න අවශ්‍යතාවයක් නැහැ හැම සිතක්ම පහළ වෙන්නේ අරමුණක් අරගෙනයි නිසා ඒ අරමුණට විපාක දීමේදී ප්‍රතිසන්දිය ඇති වෙනවා ඒතකොට අම්මගේ කුසේ විඥාණය වැස ගන්නට අවස්ථාව නැත්නම් ඒ සිත එතනින් ඉවරයි එතනින් චුත වුණා එතනින් චුත වුණාට පස්සේ වෙනත් සිතක් තමයි ඒ සංතතිය අනිත් සිත තමයි ඊගාවට තව තැනකට ඒක අපි දැන් දැන් කොහාට යයිද කියලා බොහෝ විට නිරේත වෙන්නත් පුළුවන්. ඊට වැඩි උසස් තැනකට වෙන්නත් පුළුවන් මනුෂ්‍ය ලෝකේ. හැබැයි වැඩිපුර බලවේදී නිරේතයි. ඒ නිසා කියන්නේ මේ මනුෂ්‍යාත්ම භාවය ලබා ගන්නට අපිට අවස්ථාව සම්සලා දීපේ කියන අම්මා තාත්තට ණය ගෙවන්නට පුළුවන් කමක් නැහැ කියලා. යම් කිසි දරුවෙක් ඒ ණය ගෙවන්න බලාපොරොත්තු වෙනවා නම් කිව්වේ ඒ ඔක්කොම එකතු කරලා ගත්තොත් අම්මයි තාත්තයි නිවන් දකින්නට යොමු වෙන මාර්ගයට ඇදලා දාන්නද සමහර අමල සාසන දන් දෙන්න කැමති නැහැ සිල් රකින්න කැමති නැහැ තල්ලු කරලා දාන්නද ඒ පාරට අමල සාසන කරුණාවක් දයාවක් අනුකම්පාවක් තියනවනම් ඒකට මේ විදිහට දරුවන් අම්මා තාත්තට යුතුයකම් ඉෂ්ට කරන්නට මේ යථාර්ථය දැනගන්නට ඕනේ අම්මයි තාත්තයි කොච්චර වටිනවද කියලා ඒකම පින්වත්නි ඒ විතරක් නෙමෙයි අම්මා තාත්තා ආදර්ශයෙන් උපදේශයෙන් කටයුතු කරන්නත් ඕනේ අද සමාජයේ බලපුවාම අම්මල තාත්තලා පුදුම විදියට මිත්‍යා දෘෂ්ටික අන්ධ භක්තියට නැඹුරු වෙලා බුදුරජාණන් වහන්සේට නිඳා කරන තරමටම අන්ධ භක්තියට නැඹුරු වෙලා පින්වත්නි හොඳට පැහැදිලි සමාවක් වලට අපි මේ ටිකේ මේ පින්තුන්ට හරියට උත්සාහ ගත්තා සම්මා දිට්ඨිය කියන தത്വෙට මේ පින්තුන පත් කරන්නට කොච්චර සෑහෙන දුරට සාර්ථක බව අපිට ලැබෙන ලිපි වලින් ඒ වගේම දුරකථන ඇමතුම් වලින් පේනවා ඒ වගේම සමහර දෙනා ද්වේෂයෙන් කටයුතු කරනවා. දැන් සමහරක් වෙලාවට හුඟක් වෙලාවට පුදුමයක මහත මම හැම වෙලාවෙම පෙන්නකොට පෙන්නනවා નિરાර්ථක ලෙස කරන බෝධි පූජාව, નિરાර්ථක ලෙස කරන දෙවියන් යදීම, નિરાර්ථක ලෙස කරන සායි බබා යදීම ආදී මම පෙන්නනවා. නමුත් මේ හුඟක් දෙනාට පෙන්නයි, පෙන්නේ මම කියන සායි බබා යදීම ගැන විතරයි. ඒගොල්ලෝ අනිත්‍යව ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. අනිත්‍යව වැරදි කියලා. මේකට ඇයි මෙච්චර එල්බගෙන ඉන්නේ? පින්වත් මං පෙන්නලා දෙන්නේ හැමතිස්සෙම මේ තුන එක හා සමානවම Tamanට අකුසලයන් ඇති කරන අවස්ථාවන් කියලා. අකුසල් කියලා කිව්වේ එක පාඩම මේ ප්‍රාණඝාතය ආදී අකුසල් නෙමෙයි. නමුත් දැනගන්නට පංචකාම සම්පත්තියෙන් උදෙසා යාඥා කිරීම ප්‍රාර්ථනා කිරීම මේකෙන් තෘෂ්ණාව වර්ධනය වීමම අකුසලයක් කියලා. තණ්හාව කියන්නේ අකුසලයක්. ලෝභය කියලා කියන්නේ අකුසල මූලයක්. ඒකයි කියන්නේ අකුසල මුල් දියුණු කිරීම තමන්ට යහපත පිණිස වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මම කලින් මතක් කළා ඒක දෙකක් නැහැ. ඔය ඇත්තගේ දෘෂ්ටි මොකක් හරි වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔය ඇත්තන් කියන අපේ ලෙඩේ සනීප වුණා කියලා. පින්වත්නි මම දන්නවා හොඳටම මම ඔප්පු කරන්නම් ගිහිල්ලාද සනීප වෙච්ච ඇත්තොත් ඉන්නවා වැඩිපුර ඉන්නවා ගිහිල්ලා මැරිච්ච ඇත්තොත් ඉන්නවා ලෙඩ වැඩි වෙච්ච ඇත්තොත් ඉන්නවා සමහරක් වෙලාවට කියනවා ඒ ඇත්තන්ට යම් කිසි අභිවෘද්ධියක් සිද්ධ වුණා කියලා ඌට ගිහිල්ලා අභිවෘද්ධිය වෙච්ච ඇත්තොත් ඉන්නවා වට නොගින් අභිවෘද්ධිය වෙච්ච ඇත්තොත් ඉන්නවා මේකෙන් හොඳට පැහැදිලි දෙය තමයි මේ යෑම් නොයෑම් ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ තම තමාගේ කර්ම ශක්තියයි ප්‍රධාන වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එනිසයි කියන්නේ මහණෙනි සුව කැමතිනම් කර්ම කරන්නට ඒ සුවය ලබා දෙන කර්ම ශක්තියින් තියෙනවා ඒ කර්ම ශක්තියින් දියුණු කරන්න කියලා. පින්වත්නි මම පුළුවන් මා සමහර දෙනා හොඳටම පේනවා මා කෙනෙක් පුදුම ද්වේෂයකින්. හැබැයි මම මේ ද්වේෂයෙන් කතා කරන ද්වේෂයෙන් ලිපියවන කට්ටිය ගැන හොයලා බැලුවා. මම දැක්ක එක දෙයක් තමයි මේ හුඟක් වෙලාවට ඒවා මේ කතා කරන්නේ මේවා ව්‍යාපාර කරගෙන ඉන්නේ මේවා ව්‍යාපාරයන් කරගෙන ඒවෙන් සමාගයේ දිනුව තමන්ගේ කීර්ති ප්‍රශංසා ලබ නැත්නම් මේකට පහර වදිනට හරි විරුද්ධයි. අහිංසක මිනිස්සුක මුලා කරගෙන මේ ව්‍යාපාරයේ ඉදිරියට ගෙන යන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ කියන කාරණයක් ඔවුන්ගේ මනසේ තියෙනවා. ඒ නිසා මේක කිසිම පැති කරගන්න පින්වත් ඉවයන් බෞද්ධ නෝනා බුදුහාමුදුරන්ගේ මග නම් ඔය ඇත්තන් අරමුණු කරන්නේ මගෙත් එක්ක කිපෙන්න දෙපා. ඔය ලියුම් එවන ඕන කෙනෙක් කමක් නෑ ලියුම් එවුවට ඒක අර්ථවත් වෙන්න ඕනේ. ඒ ලියුමේ යම් දෙයක් තියෙන්න ඕනේ. කෙලින්ම කියන්නේ මම දැන් බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය, බුදුහාමුදුරන්ගේ දර්ශනය ඉදිරිපත් කර කර තමයි මේ පින්තුන්ට පෙන්වන්නේ මේක හොඳ නෑ මේක කරන්න එපා කියලා. නිකම්ම මේ එයාගෙත් ගන්න දෙයක් තියෙනවා මෙයාගෙත් ගන්න දෙයක් තියෙනවා කියලා එහෙම කියන්නේ නැතුව කියන්න හාමුදුරුවෝ ඔය කියන එක වැරදි බුදුදහමට එකඟ නෑ කියලා ඔප්පු කරන්න. ඔප්පු කරලා ලියුම් ගන්න. එතකොට මං වැරදි නම් මං පිළිගන්නේ නැත්තේ. මම වැරදි දෙයක් කියනවා නම්. එහෙම නැතුව ඔයත් නිකන් කිපිලා ওই විදිහට කිව්වට ඔයත්න්ට ශාන්තියක් වෙන්නේ නෑ. අපිට වැඩක් වෙන්නේ නෑ අපිට දැයට වැඩක් වෙන්නේ නෑ. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අර කිව්වේ රත්තු වත්තන්න ජානාති රත්තු ධම්මං පස්සති කියලා. රාගයෙන් රත් වෙච්ච වෙලාවට අර්ථය පේන්නේ නැහැ, ධර්මය පේන්නේ නැහැ. ඔහේ කටයුතු කරන එකයි වෙන්නේ. කිසිම වැඩක් වෙන්නේ නැහැ. පින්වත්නි, ඒ නිසා මේ පින්තුන්ගෙන් අපි මේ නැවතත් ඉල්ලා සිටින්නේ අපේ රට කොහොම හරි අපේ බෞද්ධ ජනතාව අපි හරි දෘෂ්ටියකට දාන්න ඕනේ. ඇත්තෙන්ම මේක අපිට විතරක් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර ලියුම් වල තියෙනවා සාමුදුරනේ තව සාමුදුර හතර පහ නමක්වත් එකතු වෙලා මේ බුදුහාමුදුරන්ගේ දර්ශනය දෙනවා නම් මේ රහත හදන්න තරම් අමාරු එක නෙමෙයි කියලා. ඇත්තයි පින්වත්නි අප දන්නේ නැහැ ඇයි මේ ඔක්කොම අන්ධයන්සේ, භීරන්සේ, ගොළුන්සේ මේ විදිහට ඉන්න ප්‍රතිපදාව මොකක්ද කියලා. මෙච්චර සාසනය වෙනසීගෙන යනවා. මෙච්චර රට දැන් පිරිහිගෙන පිරිහිගෙන යනවා. ඒත් අපිට දැන් එකම අවශ්‍යතාවය වෙලා තියෙන්නේ ඔන්න භික්ෂුණී ශාසනයක් පිළිතව ගන්නට ඕනේ. මොකද්ද පින්වත් මේකේ තේරුම? ශාසනයේ තියෙන අවුතරන් නිවන් දකින්නට නම්. ඒ නිසා මෞපක්ෂය හොඳට කල්පනා කරලා බලන්නට ඕනේ මේ කොහෙද අපි යන්නේ කියලා මෞපක්ෂයේ නිවන් දකින්නට කිසි බාධාවක් නැහැ. බලන්නට නිකන් මම උදාහරණයක් පෙන්නන්නම්. අද හැමතැනම සමාජයේ දකින්න අහන්න තියෙන දෙයක් තමයි හාමුදුරු මෙන්න මේ වැරදි කරනවා මේ වැරදි කරනවා මේ වැරදි කරනවා කියලා. පතරවල දිගට හරහට තියෙනවා ස්ත්‍රී දූෂණයන් යෙදුනා යෙදුනා කියලා වික්ෂුන් වහන්සේලා. මම මෙහෙම කිව්වට මේක ප්‍රසිද්ධ කාරණයක්. මේ සත්‍යය අද මෙහෙම තියෙනවා නම් තව වික්ෂුණී ශාසනයත් ලං වෙච්ච වෙලාවට ශාසනය කොහෙන් කෙලවර වෙයිද කියලා හිතා ගන්නට. විශේෂයෙන්ම අපේ මව්පක්ෂය මේ ගැන සැලකිලිමත් වන්නට ඕනේ සාපින්නත් නිවන් දකින්න පුළුවන් වික්ෂු ශාසනයවත් රැකලා තිබුණොත් ඒකත් නැතිලා ගිය වෙලාවට මොකක්වත් හම්බ වෙන්නේ නැහැ නිවන් තියා නිරේ නිරේ තමයි ඊගාවට යන්න වෙන්නේ. ඒ නිසා මේ ඕවා පැත්තකට දාලා අපේ සමාජයේ අන්ධ විශ්වාස අයින් කරලා අපේ සමාජයේ සම්‍යක් දෘෂ්ටිය පතුරවන්නට ඔය දඟලන ව්‍යාපාර හැම දෙයක්ම ඉදිරියට එනවා නම් ඔయిత වැඩි ශාන්තිකර දෙයක් මේ සමාජයේ සිද්ධ වෙනවා. එනිසා ඒක අදිෂ්ඨාන කරගන්නට අපේ අම්මලා තාත්තලා දෙකොත්හාසෙම ගිහි පැවිදි දෙකොත්හාසෙම මේක හොඳින් සීකටයුතු දෙයක්. එනිසා පින්වත්නි අම්මලා තාත්තලාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනේ. දැන් බලන්න අපි දන්නවා මේ කොළඹ අවශ්‍ය තියෙනවා කියලා මහායාන මධ්‍යස්ථාන කොට නැගිලා. ওই මහායාන මධ්‍යස්ථානවල තේරවාදයට දොස් නැගමින් මහායානයේ පතරවන්ට උත්සාහ ගන්න ක්‍රියාවලියක් කරනවා. පින්වත්නි මහායානය කියන්නේ නිවන් මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් ආගමක් නෙවෙයි. බුද්ධාගම තමයි ඇත්තයි. බුද්ධාගමේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔක්කොම උගන්වනවා. ධර්මයේ එහෙම තිබුණාට ඒගොල්ලන්ගේ දෘෂ්ටිය තියෙන්නේ ඒගොල්ලෝ අර හුන්දරීක සූත්‍ර දේශනා කරමින් ගිහිල්ලා සුඛාවති ඉපදිලා එතනින් බුදු වෙනවා. එහෙම නැත්නම් බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙටම ඇවිල්ලා නිවන් දකින්නට ඕනේ. එතකොට බලන්න දර්ශනීය වෙනස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින මාර්ගය. ඒතකොට ඒ මාර්ගය පිළිගන්නවා මහායානය චතුරාර්ය සත්‍ය ධර්මය පිළිගන්නවා. ආර්ය අෂ්ටාංගික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් දකින්න පුළුවන් කියන එක පිළිගෙනත් ඊට පස්සේ කියනවා ඒ අත්තන් නිවන් දකින්න හදන්නේ බුදු කෙනෙක් දැකලා මේ කියලා. එහෙනම් ඒ මහායාන සංකල්පය තුළින් මෙලව සැනසෙල්ලක් නෙමෙයි හිතන්නේ මෙතනින් පස්සේ ලබන සැනසෙල්ලක්. ඔය අපේ ඒවට යන තරුණයන් ඉන්නවා නම් ලොකු ලොකු ඇත්තන් ඉන්නවා නම් හිතන්න ඔය ඇත්තන්ට සැනසීම අවශ්‍ය. මෙතනද එහෙම නැත්නම් සැනසීම මෙරිලා සුඛාවතී ගන්න සැනසීමක්ද ඇත්තන්ට අවශ්‍ය කියලා. මේ தത്വෙටත් අම්මා තාත්තා වත් කියන්නේ අපේ දරුවෝ ගාක් මේ වගේ දේවල් වලට දැන් නැඹුරු වෙලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා මේ මිත්‍යා දෘෂ්ටි අනුකරණය කිරීම නිසා. ඒ කියන්නේ අම්මලා තාත්තලා මිත්‍යා දෘෂ්ටි අනුකරණයට යනකොට දූ දරුවන් ඊට වැඩිය දෙගුණයකින් යනවා කියන එක අමුතුවෙන් සැකයට කාරණයක් වස්සයි. එහෙම ඒක නොවේ කියලා හිතන්න කාරණයක්වත් නෙමෙයි. ඊගාවට පින්නත් තව දෙයක් මතක් කරගන්න ඕනේ. අපේ දූ දරුවන්ට විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා දෙන්න ඔය ඇත්තන්ට මේ විදිහට කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් සලකනවා නම් ඔයයන්ට එකක් තියෙනවා. ඔය නොපෙනෙන දෙවියන් වැඳ වැඳ ඉන්න එපා. දෙවියන්ට වැඩිය ලොකුයි බ්‍රහ්මයෝ. බ්‍රහ්මයන්ට වඳින්න. බුදුහාමුදුරුවෝ බුද්ධ වචනයම කිව්වා බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මයි තාත්තයි දෙන්න බ්‍රහ්මියෝ කියලා. එහෙනම් ඒ අම්මයි තාත්තයි දෙන්නට වඳින්න. වඳිනකොට දැනගන්න ඔයගොල්ලෝ හොඳටම පේනවා ඊළඟ ඇස් දෙකට පේනවා අම්මයි තාත්තයි දෙන්න කොහොමද ඔයගොල්ලන්ව මේ ලෝකෙට බිහි කළා දුක් මහන්සියලා හදන වඩන හැටි පේනවා. කන්න අඳින දෙන හැටි පේනවා. උගන්වන්න කරන ව්‍යායාමය පේනවා. ලෙඩ දුකට සලකන හැටි පේනවා. නිදි මරණ හැටි පේනවා. මෙව ඔක්කොම ඇස් දෙකට පෙනිපෙනි. බලන්න එච්චර අපිට සලකන අම්මයි තාත්තයි දෙන්නට වඳින්න ලැජ්ජයි. කුංචි කාලේ විතරයි වඳින්නේ. ලොකු වෙනකොට වඳින්නේ නැහැ. පින්වත්නි ලොකු වෙනකොට තමයි පෙරලි පෙරලි වඳින්න ඕනේ. එතකොට තමයි තේරුම් ගන්නේ කවුද අම්මයි තාත්තයි කියලා. ඉතින් ඒ අම්මයි තාත්තයි දෙන්නට මේ වඳින්නේ නොපෙනෙන දෙයියෙකුට ගන්දින අපිට මෙහෙම ශාන්තිය සැලසුවා මෙහෙම ශාන්තිය සැලසුවා කියලා. බලන්න පැහැදිලිව පේනවානේ ශාන්තිය සැලසුවේ කවුද කියලා. ඒ හින්දා හැමදාම උදේට ගිහිල්ලා අම්මගේ තාත්තගේ කකුල් දෙක ළඟට වැඳ වැටලා කියන අම්මේ තාත්තේ කියන්න ඕනේ නැහැ හිතන්න. අම්මේ තාත්තේ මම දන්නවා අද දවසේ අම්මයි තාත්තයි දෙන්නා මා වෙනුවෙන් මාව හදන්න වඩන්න මට උගන්වන්න මාව යහපත් මිනිසෙක් කරන්න දරන උත්සාහය මට හොඳට තේරෙනවා. අම්මේ තාත්තේ ඔබ දෙදෙන ඒ දරන උත්සාහයට පින් සිදු වේවා කියන සිතුවිල්ලෙන් අම්මට තාත්තට নমස්කාර කරන්නට. උදේට හවසට නිින්ද යන ඉස්සෙල්ලා අම්මා තාත්තට নমස්කාර කරන්න. අම්මේ තාත්තේ ඔය ඇත්තන් අප වෙනුවෙන් කරපු මේ ව්‍යායාමයට මේ විඳ දුකට ඔය ඇත්තන්ට පින් සිදු වේවා කියලා. নমස්කාර කරන්න. ඒකෙන් පින්වත්නි ලොකු ශාන්තියක් සිදෙනවා. අම්මට සාතනෙ කියනවා ඒ වෙලාවට දරුවාගේ ඔළුවට අත තියන්න. අත තියලා ආශිර්වාද කරන්න. මොකද අර වෙලාවට අම්මයි තාත්තයි දෙන්නගේ දෙපා පාය දෙක ගාව වැඳ වැටෙනකොට දරුවා අම්මගේ තාත්තගේ මුළු රුධිර ධාරාව වෙනස් වෙලා යනවා. ඒ රුධිර ධාරාව ප්‍රබල රුධිර ධාරාවක් දරු සෙනෙහස කියලා කියන්නේ දරු සෙනෙහස කියන මේ ගුණයෙන් දයාව කරුණාව මෛත්‍රී අනුකම්පාව කැටි වෙලා ඉන්නේ ඒ ගුණයෙන් පිරිසුදු වෙච්ච ඒ අම්මගේ තාත්තගේ රුධිර ධාරාව නිසා ඇඟේ තියෙන රශ්මි ධාරාව බලවත් වෙනවා. ඇස් දෙකෙන් පිටවෙන කිරණ ශක්තිය බලවත් වෙනවා. වචන තරංග බලවත් වෙනවා. අර ඔක්කොම දෙපතුල ඉන්න දරුවට ආරක්ෂාවක්. ওই රශ්මි ධාරාව පිට කරන්න බොහොම ලේසි මේ ඇඟිලි තුඩු වලින්. මේ ඇඟිලි තුඩු ටික හොඳට දරුවාගේ ඔළුවට තියලා හදපත්ලෙන් ආශිර්වාද කරන්න දුවේ පුතේ ඔබට සැනසෙල්ල වේවා ඔබට යහපතක් වේවා කියලා. ඒකාන්තයෙන්ම මේක ස්පර්ශය මොකද අම්මයි තාත්තයි දරුවෝයි අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. ඕනෝන්ගේ ස්පර්ශය පුදුම ශාන්තිකර ස්පර්ශයක්. අර කරුණාවෙන් යුක්ත හදවතකින් යුක්තව අර තරංග මාලාවත් එක්කලා රශ්මි ධාරාවත් එක්කලා කෙලින්ම දරුවගේ ඔළුවටම අර රශ්මි ධාරාව සම්බන්ධ කිරීමෙන් දරුවට පුදුම ශාන්තියක් එකකින් ඇති වෙනවා. පින්වත්නි මේ ටික ජීවිතේට ක්‍රියාත්මක කරලා බලන්නට මේ ලෝකයේම තමන්ට වාසනාවන්තව සැනසille පොදු දරුවන් ටිකක් බිහි කරලා සමාජයට යහපත සිද්ධ කරන දරුවන් ටිකක් බිහි කරලා යහපත් දරුවෝ හැදුවා අපිත් යහපත් බවට පත් වුණා ගුණකාමී ධර්මකාමී දෙමෝපියන් වුණා කියලා අවසානයේදී සැනසille ඇස් දෙක පියාගන්නට පුළුවන් වෙනවා මේ ධර්ම කාරණා ටික සිහියට නංවන පුළුවන් තරම් අගුණ දුරුකම් දුරු කරගෙන ගුණධර්ම වඩා සිටවා ගන්නද දැහැමි පැවතුම් ඇති කරගන්න මිච්ඡාදිත්‍යයෙන් වෙන් වෙලා සම්මාදිත්‍ය තහවුරු කරන්න කියලා නැවතත් ඉල්ලා සිටිමින් ඔබ සැමට තෙරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ආකාශත්ථජ භුම්මත්තා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං